අතනින් වින්දති දුක්ඛේ ඒස මංගෝ විසුද්ධාති සද්ධා සම්පන්න පින්වත්නි මේකට අද දිනේදී දුක ගැන ඉතාම සරල කරුණු කීපයක් කියා දීමටයි මා අදහස් කරන්නේ මේ ධර්ම දේශනාව හොඳින් අහලා ඒ අනුව පිළිපදින්නට කියලා මා පළමුවෙන් ඉල්ලා සිටිනවා බුදුරජාණන් වහන්සේ කරන ලද ප්‍රකාශයක් තිබෙනවා මෙන්න මේ ආකාරයෙන්. මහණෙනි මේ ලෝකේ සත්‍යෝ අතීත භවවලදී විඳින දුක ගැන දන්නවනම් වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව මේ භයානක සංසාරයෙන් අත් මිදලා මේ දුක අත්හැරලා නිවන සැනසෙන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවාය කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ සත්‍යෝ අතීත භවවලදී විඳින ලද දුක ගැන දන්නේ ඒක ගැන තේරුමක් නැහැ. ඒක මතක නැහැ. ඒක නිසාම නැවත නැවත මේවට ආස කරලා ඉදදී ඉදදී සංසාර දුකම අත්දකිනවා. මේ දුක ගැන අවබෝධයක් තියනවා නම් විදේනද දුක ගැන තේරුමක් දැනීමක් තියෙනවා නම් මේ වගේ කලකිරීම මේවා සැහැරලා නිවනින් සම්පූර්ණයට පුළුවන්කම තිබෙනවා. එම නිසා මේ සංසාර දුකෙන් මිදලා නිවන් අවබෝධ කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් දුක ගැන අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. මේ දුක ගැන අවබෝධයක් තුන් ආකාරයකින් ඇති කරගත යුතු වෙනවා. අපේ පෙර ආත්ම භාවවලදී පෙර භවවලදී විඳින ලද දුක ගැන කල්පනා කරලා ඒ පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම තමයි පළමුවෙන්ම කරන්නට ඕනේ. ඒක ඊළඟට මේ ජීවිතයේ මේ දක්වා විඳින ලද දුක ඒ වගේම මරණ මොහොත දක්වා විඳින්නට තියෙන දුක ගැන කල්පනා කරලා ඒ ගැන අවබෝධයක් ඇති කරගන්නට ඕන. ඒක තමයි දෙක. තුන්වෙනි එක තමයි මරුණට පස්සේ රහත් නොවූ සෑම කෙනෙක්ම නැවත ඉපදෙනවා. මේ භාණක සංසාරයේ නැවත නැවත ඉපදී ඉපදී අනාගත බහවලදී විඳින්නට සිදුවන දුක ගැන කල්පනා කරලා අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත් සුදුසුයි. මේ විදිහට පෙර ආත්ම භාවවලදී විඳින ලද දුක දැන් විඳින ලද දුක අනාගත භාවවලදී විඳින්න තිබෙන දුක ගැන අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය කරනවා. මාර මාතෘකාවට බෝ ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ වික්ෂුන් වහන්සේලා 500 නමක් වෙනේ. උන්වහන්සේලා කාශ්‍යප බුද්ධ ශාසනයේ මහණෙලා හිටියා. ඒ කාලේදී ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඒ වික්ෂුන් වහන්සේලා මේ දුක ගැන නැවත නැවත හිතලා හිතලා කල්පනා කරලා හොඳ අවබෝධයක් ඇති කරගන්න හිතේ. ඒ අය අපේ බුද්ධ ශාසනයේදී පැවිදුණාට පස්සෙ බුදුරජාණන් වහන්සේ විසින් ඔවුන්ගේ පාරමත කාරණේ සත්‍ය දෙස බලන විට පෙනී ගියා මේ අය දුක ගැන අවබෝධයක් ලබාගෙන සිටින අය කියලා. එම නිසාම අර මා කලින් කියපු ගාථාව දේශනා කළා. අබ්බේ සංඛාරා දුක්ඛාදී යදා පඤ්ඤාය පස්සතේ අතනින් විල්ලතේ දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියන ගාථාව. ඒකේ තාමත් සරල කෙටි අදහස මේකයි. මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර දුකක් දුකක් දුකක් කියයි. නුවණින් යම් වේදනාවකදී යම් අවස්ථාවකදී දකිනවනම් දැනගන්නට පුළුවන් නම් අන්න එවිට මේ දුක් වූ සංස්කාර ලෝකයේ කෙරේ කලකිරෙනවා ඒකම නිවන් ලැබීමේ මාර්ගය වෙනවා කියන එකයි ඒකේ තාම සංවල අදහසයි ඒ ගාථාවේ. මේ ගාථාව විස්තර කරන අවසන් වෙන විට ඒ භික්ෂුන් වහන්සේලා 500 දෙනාම රහත් වුණා අමා මහ නිවන් සංසුණා. එම නිසා මේ පින්වත් අයටත් මේ දුක ගැන අවබෝධයක් ඇති කරගෙන ඒ ගැන හිතලා හොඳ අවබෝධයක් ඇති කරගන්නට හැකියකම ලැබුණොත් එහෙම මේ භවයේදී හෝ එය අනාගත භවයකදී හෝ මත බුද්ධ ශාසනයකදී හෝ නිවනින් සැනසීමට ඒකාන්ත වශයෙන්ම ඒ කුසල ශක්තිය හේතු වෙනවා ඇති වාසනාව වෙනවා ඇති එසේම වේවා කියලා කාර්මික සිතක් පෙරදරි කරගෙනම අප මේ දේශනාව ඉදිරිපත් කරන්නේ ඒක හොඳින් සාවධානව අහන්න. එතකොට මේ දුක ගැන කල්පනා කරන විට අපි අතීත භවවලදී මිදෙන දුක ගැන කල්පනා කිරීම සෑම කෙනෙක් සිටින්න කල යුතු කාර්යයක්. අනමතබ්බෝ යම් වික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඩයක් තිබෙනවා. මේ සංසාරයේ මුල කෙලවර කොතනද කියලා පේන්නේ ඒ තරම් අති දීර්ඝ කාලයක් පුරා අපි මේ සංසාරයේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ විදිහට තෙමු කොච්චර වාර දානක්ද කියලා බුදුරජාණන් වහන්සේ තවත් බලන්නට බෑ තේන්නේ ඒ තරම් ඒ තරම්ම දීර්ඝ කාලයක් තිස්සේ මේ සංසාරේ ඉපිටි ඉපිටි මෙරි මෙරි දුක් විඳිනා දුක් විඳිනා මේ ගමන අපි මේ කැමිනි ඉදිරියටත් යන්නට යන්නේ. ඒක නිසා ඒ කාල පරිච්ඡේදයේ තුලදී අප විසින් විඳින ලද දුක ගැන සිහිපත් කරන එක ඉතාමත් සුදුසුයි. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වන කොට වදාගලා තියෙනවා. මහණෙනි උඹලා අරකෙක් වෙලා විතරක් ඉපදිලා උඹලගේ හරකගේ බෙල්ල කපනකොට ගිය ලේ ටික එකතු කළා නම් එහෙම මේ මහා සාගරයේ ජලයට වඩා ඒලේ අධිකයි කියලා. ඒ කියන්නේ අපි හරක් වෙලාම ඉපදිලා අන්තිමට භවවලදී ඉපදිච්ච වාරවලදී කපපු බෙල්ලේ බෙල්ල කපනකොට ගිය ලේ ටික එකතු කළා නම් මහා සාගරයේ ජලයට වඩා ඒලේ වැඩි. නිකන් හිතලා බලන්න මහා සාගරයේ ජලයට වඩා ලේ අධික වන්නට කොයිතරම් වාර ගාණක් දෙල්ල කැපෙන්නේ නැද්ද හරකුන් වෙලා ඉපදිලා අපදී ඒ වගේම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන මහණෙනි උඹලා අන අතීත භවවලදී ඉන්නුවන් මෙලා ඉපදිලා දෙල්ල කපනකොට ගිය ලේ ප්‍රමාණය එකතු කළා නම් මේ මහා සාගරයේ ජලයට වඩා ඒ ලේ අධිකයි කියලා. ඒ කියන්නේ ඔය ගුවන් වුණාට පස්සේ කපන විට බෙල්ල කපන විට ගිය ලේ ටික එකතු කළා නම් මහා සාගරයේ ජලයට වඩා ඒ ඒ අධික වෙනවා ඒ තරම් වාර ගාණක් අපි එළුවන් වෙලා ඉපදිලා බෙල්ල කැපිලා මම ඇදලා තියෙනවා ඒ විදිහට ඌරන් වෙලා ඉපදිලා කුකුලන් වෙලා ඉපදිලා ආදී විවිධ සතුන් වෙලා ඉපදිලා බෙල්ල කපනකොට ගිය ලේ ප්‍රමාණය මහා සාගරයේ ජලයට වඩා ඒවා වැඩි එහෙමනම් මේ ආයත කල්පනා කරන්නට පුළුවන් වෙන්න ඕනේ අපි කොච්චර මෙච්චර වාර ගානක් කොපමණ දීර්ඝ කාලයක් කරකම් වෙලා මේ සංසාරයේ ඉඳලා තියෙනවද ආත්ම ලක්ෂණ නෙවෙයි කෝටි නෙවෙයි අසංඛේ නෙවෙයි කියන්නට බැරි වාර ගානක් කරකම් වෙලා ඉඳලා තියෙනවා කියන්නට බැරි වාර ගානක් ගෝරම් වෙලා ඉඳලා තියෙනවා ඒ වගේම වචනෙන් කියා මුන කරන්නට බැරි තරම් වාර ගානක් වෙනත් පිටසන් සතුන් වෙලා ඉඳලා තියෙනවා බල්ලන් පෝසන් වෙන සත්‍යයන් අලින් කොටින් වෙන සත්‍යයන් නයි පොළොඹුන්ගේ සත්‍යයන් වෙලා ඉදිච්ච වාර ගන්න කියන්නට බෑ අනන්තයි අප්‍රමාණයි මේ වාර මිනිස්සුන් ලෝකයේ ඉපදුනාට පමණක් නෙවෙයි പ്രേත ලෝකවල ඉදිච්ච වාර කියන්නට බෑ අනන්තයි අප්‍රමාණයි പ്രേතයන් පමණක් නෙවෙයි යක්ෂයන් වෙලා භූතයන් වෙලා පිසාචයන් වෙලා කුම්භාණ්ඩයන් වෙලා අසුරනිකාය වෙලා ඉදිච්ච වාර කියන්නට බැරි තරම් වාර ගන්න ඉපදිලා තියෙනවා මිනිස්සු වශයෙන් ඉපදිලා මේ මිනිස් ලෝකයේ විඳින්න තියෙන දුක් අපි විඳපු වාර ගන්න මෙතකයි කියා හිතන්නටවත් බෑ ඒක තරම් වහල් ගානක් අපි මේ සංසාරයේ පෙදලා තියෙනවා. කොයි තරම්නම් දුක අතීත සංසාරයේ අපි ඉඳලා තියෙනවද? තීසංගත සත්‍ය වේලා ඉපදුනාට පස්සේ බොහෝ විට ත්‍රිසංගල් සත්‍ය දුර්වල සත්‍ය අල්ලාගෙන කනවා. කන පිටින්ම ගිලිනවා. නැත්තම් කන පිටින්ම අල්ලාගෙන කෑලි කෑලි කොට කොට කනවා. කඩ කඩ කනවා. අඳුපඩු කඩ කඩ කෑලි කෑලි ඇද ඇද කනවා. උන්ට කුයි තරම්නම් දුකක් ලැබෙනවද? ඒ ත්‍රිසංගත සත්‍ය වායසට ගිහිල්ලා ජරා ජීවිත වුණාට පස්සේ කාගේවත් ත්‍රිසංගක් නැතුව කන්නටවත් බොන්නටවත් නැතුව බොයේ වැටිලා දහදොස් ඉඳලා ඉඳලා තමයි බොහෝ විට මරණයට පත්වන්නේ. මේ පණ බේරාගත්තු තේ සංසර්ගය මේ විදිහට අනන්ත ප්‍රමාණ වාරයක් අපි මේ ත්‍රිසන් ලෝකයේ ඉපදෙන ඒ ඉපදෙන වාර දාන මෙතකයි කියන්නට බෑ ඒ තරම් විශාල දුකක් අපි අතීත භවවලදී ත්‍රිසන් ලෝකයේ ඉපදලා විතරක් අත්දැක්කා භුක්ති විඳා මේ විතරක් නෙවෙයි പ്രേත ලෝකවල අපිටදී කිවාර දාන කියන්නට වචන නැහැ ප්‍රමාණ කරලා දක්වන්නට ඉලක්කම් වලින් දක්වන්නට හැකියාවක් නැහැ ඒතරම් බාහිර දාන പ്രേත ලෝකයේ අපි ඉපදලා තියෙනවා ඕන්ට සමහර പ്രേතයන්ට කන්නට නැහැ අවුරුදු 100 ගණන් දහස් ගණන් දසදහස් ගණන් කෑම බින්න ටිකක් හොයා ගන්නට නැහැ සමහරට අවුරුදු 10000 ගණන් වතුර බින්දුවක් පිපාසෙට බොන්නට නැහැ සමහර പ്രേතයන්ගේ ඇඟවල වලින් ගින්දර පිට වෙනවා ඒ ගින්දර වලින් මේ പ്രേතය ප්‍රේතයෝ දැවි දැවි දුක් විඳිනවා. සමහර ප්‍රේතෝන්ගේ අවේතන සියුන් නිසා නැමෙන්නට බෑ. නැමෙනකොට දෙකට තුනකට කැඩෙනවා, විශාල දුක් විඳිනවා. නැවත උපදිනවා ප්‍රේත ලෝකෙම. මේ ආදී අනන්ත ප්‍රමාණ ප්‍රේතයේ ලෝකේතෝ ඉන්නවා. ඒ ප්‍රේතෝට කියන්නට බැරි තරම් දුක් විඳිනවා, ගැහැට විඳිනවා, පීඩා විඳිනවා. නිකන් හිතලා බලන්න. අපිට දවසක් දෙකක් තුනක් කන්නට බොන්නේ නැතුව වතුර පිපා වතුර බින්දුවක් නැතුව ඉන්න ධර්මස් කොයි තරම් දුකක්ද කියලා. අවුරුදු 50ක් 60ක් වතුර බින්දුවක්වත් බොන්නට නැත්නම් අවුරුදු දහස් ගණන් කන්නට මොකක්වත් නැත්නම් කොයි තරම් දුක් විඳින්නට සිදු වෙනවද? මේ ප්‍රේතයන්ට බොහෝ ප්‍රේතයන් අඳින්න නැහැ, ඉන්න තැනක් නැහැ. පැන්න සෙන්සතු ආදී හොය හොය ඇවිදැවි දැවිද ඉන්නේ ඉන්න ප්‍රේතෝ අනන්තයි අප්‍රමාණයි මේ විදිහට ප්‍රේත ලෝකවල ඉපදිලා අපි හිතියා අනන්ත අප්‍රමාණ වාර දාන මේ ප්‍රේත දුක් අපි අනන්ත අප්‍රමාණ වාර දාන පින්දා ඊට අමතරව ත්‍රිසං ලෝකයට අමතරව പ്രേත ලෝකයට අමතරව සතර ආපායේ අපි වැටිලා දුක් විඳපු කාලයේ මෙතකයි කියලා සීමා කරන්නට බෑ. අවිද්‍යාදී නරකාදී වල වැටිලා ඒවා ගිනින්නට කරවි කරවි අපි දුක් විඳපු කාලයේ අවුරුදු වලින් කල්ප ගණන් වලින් කියන්නට බෑ. ඒ තරම්කට දීර්ඝ කාලයක් ඒවා දුක් අපේ ඉඳලා. අවිද්‍ය මහා නරකාදී ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන හය පැත්තෙන්ම ගින්දර නිකුත් වෙනවා ඒක. හරියට කාමරයක් නම් පිටි හතරේ හතර පැත්තෙන්ම ගින්දර නිකුත් වෙනවා නම් ඒ වගේම වහලිනුත් ගින්දර නිකුත් වෙනවා නම් පොළොවෙනුත් ගින්දර නිකුත් වෙනවා නම් කාමරයක අන්න ඒ වගේ අවිජ ගින්දරේ පිටි හයෙන් හය පැත්තෙන්ම ගින්දර නිකුත් වෙනවා. ඒ ගින්දර මැද කරවි කරවි තමයි දුක් වෙන්නේ. පිපාසයට වතුර ටිකක් බොන්න බෑ ගුණ වෙන උණු ලෝධිය තමයි ඒ වෙලාවේ පිපාසයට කියලා බොන්නේ. ඒකෙනුත් ඒ කරවිලා ඒ නිදි සතුන් දුක් විඳිනවා. කන්නට කිසිවක් නැහැ බඩගින්නට කියලා දෝබලි තමයි ගන්නෙ. ඒ වෙනුත් ඒ පෙරේතේ නරකයේ නරකයේ ඉන්න සත්වෝ දුක් විඳිනවා. මහා බින්දලක් මැද කරවි කරවි අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් බුද්ධාන්තර ගණන් දුක් විඳ විඳා හිටපු වාර ගන්න අපි කියලා නිම කරන්නට බෑ. මේ තරම් දුක් දෙන සතර අපාවල වැටිච්ච වාර ගන්න නිමක් නැහැ. ඒවා විඳින ලද දුක මෙතකයි කියලා කියන්නට බෑ. මේ තරම් අතිවිශාල දුකක් නිරෝලක ගිහිල්ලා අපි අත්දකලා තියෙනවා. නිවනින් සංසනේ නැත්නම් අනාගත භවවලදී තේ නිරෝධය කරන්නට සිදු වෙනවා. ඊට අමතරව මේ මනුස්සයන් වශයෙන් ඉපදිච්ච වාර ගන්න මේ ලෝකේ මනුස්ස ලෝකයේ ඉපදිච්ච වාර ගන්න කියලා නිම කරන්නට බෑ. මනුස්ස ලෝකේ යම්තා දුක් විඳින්නට තියෙනවා නම් ඒ දුක් ඔක්කොම අපි අතීත භවවලදී අනන්ත අප්‍රමාණ වාර ගණනක් විඳලා විඳලා විඳලා තියෙනවා. මේ විදිහට මහා දුක් ගොඩක් විඳලා තමයි විඳලා විඳලා මේ සංසාරේ ගමන් කරලා ගමන් කරලා ඇවිල්ලා මේ අපි සිටින්නේ නිකන් නෙව්. මේ තරම් දුක් ලබා දෙන මේ සංසාරයට ඇලුම් කරන්නට සුදුසු නෑ. මේ තරම් දුක් විඳිනවද මේ සංසාරයෙන් ගැලවෙන්න තමයි සුදුසු. මේ සංසාරයෙන් ගැලවෙන්න නැතුව කවදාවත් මේ දුකෙන් ගැලවෙන්නට පුළුවන් කමක් නෑ. මේක දැන් තේරුම් ගන්න අතීත භවවලදී කොයි තරම්නම් අපි දුකක් වින්දද කියලා. දැන් මේ භවයේ උදාහරණයට ගන්න කොයිතරම් අපි දුකක් වින්දාද මේ භවයේ මේ ජීවිතයේදී කියලා. අම්මගේ මව කුසට ඇතුල් වුණා. ඇතුල් වෙලා මාස 8ක් විතර හිටියා. ඒක ඇතුලේ ඉන්නකොට මහා කළුවරට ඉතාම දුක දහමන තැනක අතපය දිගාරින්නට නෑ විපර වෙලා හිටියේ. මෙහෙම විපර වෙලා අතපය දිගාරින්නට නැතුව මාස 8 9ක් තිස්සේ මහා දුක දහමන කළුවර තැනක අතිශයින්ම දුක් ගැහැට අපි වින්දා. දැන් මේවා අපිට මතක නෑ. නමුත් අපි ඒ දුක වින්දා. නිකම් කල්පනා කරන අතපය වකුඩු කරගෙන පැය පහක් එකතැනම ප්‍රේම කෙනෙකුට හින්දේ දුනොත් එහෙම කොයිතරම් දුකක් ලැබෙනවද කියලා. මේව මාසයක් ඉඳ සිදුවන මාස දෙක තුනක් හතරක් පහක් හයක් හතක් අටක් ඉඳ සිදුවනොත් කොයිතරම් දුකක් විඳින්නට සිදුවනවද? මේ විදිහට මාස 9ක් 10ක් තිස්සේ මෞපසොල අපි අනන්ත ප්‍රමාණ දුක් විඳා. නමුත් ඒවා අපිට මතක නෑ මේ දුක අපි අත්දැක්කා. භෞතිකයෙන් බිහි වෙන විටත් අතිශයින්ම දරුණු දුක් විඳගෙන දරුණු පීඩා මැදේ තමයි මෞතයෙන් බිහි වුනේ. ඉතාම සම්භාවිතයිද බොහොම අමාරුවෙන් තමයි මනුස්ස ලෝකයට බිහි වුනේ. අඳහඬා තමයි මනුස්ස ලෝකයට බිහි වුනේ. සැපක් නෙවෙයි මහා විශාල දුකක් අත්දැක්කේ. අපට ඒවා මතක නැහැ. නමුත් එවැනි දුක් අපි අත්දැක්කා. ඉපදුනාට පසුව පුංචි දරුවෙක් වශයෙන් එහාට හැරෙන්නටත් බැරුව මෙහාට හැරෙන්නටත් බැරුව එකතන වැටිලා ඒ මහා විශාල දෙකක් ඉන්නේ. අනුන්ගේ උපකාරයක් නැතුණා නම් එහෙම ඒ පොඩි දරුවාට කිසිසේම ලොකු වෙලා හැදෙන්නට බෑ. ඒ තරම් දුක් විඳලා විඳලා විඳලා තමයි ලොකු උනේ. ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්තේ මහා දුකක් ඉඳලා නිකන් සෙල්ලම් කරලා නෙවෙයි. මේ සපක් ඉඳලා නෙවෙයි මහා විශාල දුකක් ඉඳලා ඉගෙන ගත්තේ. ඊට පස්සේ අවුරුදු 17 18 වෙනි වයසට එනකොට රැකී රක්ෂාගේ හොයන්නට ගිහිල්ලා මහා දුක් විඳලා. ඒක අමතරව රැකී රක්ෂා හොයාගන්නට බැරි නම්

කොත්කන් මහන්ත ගොවිතැන් වැනි දේවල් කරන්නට ගියා නම් අවුගෙන් වැස්සෙන් පීඩා විඳවිලා අනන්ත ප්‍රමාණ දුකින්ද මේ ඇගේ ජීවිතේ පවත්වාගෙන යන්නට මේ අය කරපු දේවල් ගැන කල්පනා කරලා බලන්න. ඒ ජීවිතේ පුරා යම් තාක් මේ ජීවිතේ පවත්වාගෙන යන්නට කොයිතරම්නම් දුක මා විසින් විඳලා තියනවාද කියලා කල්පනා කරන්න බැස්සේ තෙමිකු මේ සමාහට අවුවේ දේවි දේවී වැඩ කරලා තියෙන්නේ සමාහට කම්කරුවන් වශයෙන් වැඩ කරන්නට සිදු වෙනවා සමාහට දුබ්බයත් ගිහිල්ලා සසං කරන්නට වෙන තියෙනවා අතපය කොයලි කඩාගෙන ඒ යුද්ධ බීමෙන් එළියට එන්නට සිදුවන්නේ සමහර විට විවිධාකාර ආකාරයෙන් මේ ශරීරය පෝෂණය කරන්නට නැත්නම් නඩත්තු කරන්නට රැකී රස්සා ගොවිතැන් ආදී කර්මාන්ත ආදී කරන්නට ගිහිල්ලා මහා විශාල දුකක් අපිට අත්දකින්නට සිදුවන අත්දැක්කා. මේ විදිහට මේ ජීවිතය පවත්වාගෙන යනකොට ඒ කාන්ත වශයෙන් අපට දුකමයි ලබා දෙන්නේ දුක් දුකක් නැදමයි මේ ජීවිතේ පවතින්නේ මෙහෙම යන විට මේ ශරීරය තුළින් විශේෂිත පාදාන්තය දක්වා අනන්ත ප්‍රමාණ රෝග ඇති වෙනවා සමහරට හිත පුපුරන තරමට පිටිරි යන තරම් විශාල දුකක් ලබා දෙන හිතේ රෝග ඇති වෙනවා. නැත්තම් මොලේ පිළිකා ගෙඩිගැනි රෝග ඇති වෙනවා. කන් වලින් කන්නදී පැලෙන තරම් විශාල දුක් ලබා දෙන රෝග ඇති වෙනවා. නාසයෙන් මස්දලියෙන් වැනි රෝග ඇති වෙනවා. මේ වගේම දත්වල විවිධ රෝග ඇති වෙනවා. මුඛේ රෝග ඇති වෙනවා. ඒ වගේම හදවත්වල පෙනහැලි වල රෝග ඇති වෙනවා. සමහර විට පෙනහැලි වල වතුර තියෙනවා. පෙනහැලි වල ඉතිනවා. නැත්තම් අක්ම හදවතේ විවිධ රෝග ඇති වෙනවා, අක්මාවල් දිදි වෙනවා, කුණු වෙනවා. ඒ වගේම ආමාශයේ විවිධ රෝග ඇති වෙනවා. අලාභී අතිසාරයේ පාචනීය වැනි රෝග ඇති වෙනවා, ජීර්ණ වැනි රෝග ඇති වෙනවා, පිළිකා වැනි රෝග ඇති වෙනවා. මේවන් අනන්ත ප්‍රමාණ දුක්ඛයට අපි විඳලා මේවා පිළිතාලයකට ගියොත් මේ ආයත තේරුම් ගන්නට පුළුවන් කොයි තරම්නම් රෝග වලින් කොයි තරම්නම් දෙබ්බු ගොඩක් ඒ පිළිතාල වල දුක් විඳිනවද කියලා. අපි මේ දුක් වලට ඕනෑම අවස්ථාවක අපිට බඳුන් වන්නට සිදුවන්නට පුළුවන්. අපි අද නිරෝගීව සිටියත් හිත වෙන විට සමහරට ඇඳෙන් නැගිටින්නට බැරුව අංශභාග වැනි තත්යකට පත්වන්නට පුළුවන්. මේ අංශභාග හැදිච්ච දෙයක් මෙහෙම දැකලා තියෙනවා නම් අවුරුදු කීයක් නම් තිස්සේ ඒ අංශභාග හැදිච්ච දෙදා දුක් විඳද කියලා කල්පනා කරලා බලන්න. තිබුකා හැදිච්ච රෝගයක් වාගේ මේ දැකලා තියෙනවා නම් සමහරට ඇස් පේන්නේ නැහැ, සමහරට කන් ඇහෙන්නේ නැහැ, සමහරට කතා කරන්න බෑ, අතපය උස්සන්නට බෑ. ගෙවල් කෙක් කියලා බොහෝ දුක් විඳලා විඳලා පිළිකා රෝගයෙන් නැවෙන්නේ. මෙවැනි පිළිකා රෝගයෙන් දැකලා තියෙනවා නම් කොයිතරම් නම් පිළිකාවකින් දුකක් ලබා දුන්නාද කියලා හිතන්නේ. මෙවැනි රෝග මෙවැනි දුක් අපට අන බිඳින්නට සිදුවන්නට පුළුවන්. සමහරවිට අපේ අත කැඩෙනවා, කකුල කැඩෙනවා. මේ විදිහට අපේ ආදී කැඩලා තියෙනවා නම් ඒ ගැන කල්පනා කරන්න කොයි තරම්නම් දුකක් අපි විඳින්නද කියලා. අපි කල්පනා කරන්නට හොඳ නෑ. අපි නිරෝගී අය අපට නම් දෙද වෙන්නේ නැහැ කියලා. එහෙම හිතනවා නම් ඒක මහා මෝඩකමක්. ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් හැදෙන්නට පුළුවන්. මෙවැනි දෙද හැදිලා අනන්ත ප්‍රමාණ මේ ජීවිතයේ දුක් විඳලා තියෙනවා. ඒ වගේම මරණ මොහොත දක්වා පවරතම් රෝගය ශක්තියක් හැදෙයිද කියලා කාටද කියන්නට පුළුවන් වන්නේ. ඒ තරම් දුකක් අත්දකින්නට සිදු වෙනවා. මේ වාගේ දුක මේ දෙදෙනීමේ දුක මේ ජීවිතේ විතරක් නෙවෙයි අතීත භවවලදී විඳින ලද මේ දෙදෙනීමේ විරාජි දුක මෙතකයි කියලා සීමා කරන්නට බෑ වචනයකින් කියන්නට බෑ මේ වගේම මේ ජාතිකදී මේ දුක මේ භවයේ විතරක් නෙවෙයි අතීත භවවලදී විඳින ලද මේ ජාති දුක මෙතකයි කියලා නිම කරන්නට බෑ ඒසා විශාල මහා දුක්ඛ ස්කන්ධයක් අපි අත්දැකලා තියෙනවා මේ විදිහට මේ ශරීරයේ පවත්තා හදාගෙන යනකොට මේක හැම දවසම තරුණයෙක් වශයෙන් පවත්වන්නද බෑ තරුණයක් වශයෙන් තියාගන්නද බෑ එන්න එන්න මේවා ජරාවට යනවා ජීර්ණ වෙනවා මහල් භාවයට පත් වෙනවා ජරා දුක අත්දකින්නට සිදෙනවා ජරාවට පත් වූ කෙනෙක් තමයි ජරා දුක මොකද්ද කියලා දන්නේ ඇස් දෙක පේන්නේ නැතුව යනවා කන් ඇහෙන්නේ නැතුව යනවා දත් දෙල වෙනවා ඇඟ වාර නැතුව යනවා හම රැඩි වෙනවා අතපය පණ නැති වෙනවා ඇඟ උස්සගෙන උන්නටත් බැරි වෙනවා හැරමිටියක් අවශ්‍ය වෙනවා යන්න කෙනෙක්ගේ උදව්වක් අවශ්‍ය වෙනවා ඇවිදින්නට සමාහට කන්න බෑ සමහරට බොන්න බෑ මල මූත්‍රය මේවා ඉදීම වාගේ යනවා සමහරට ඒවා හොදලා පවිත්‍ර කරගන්න සමන්නද බෑ කවුරු හරි ගාවොත් ඒ මාත්‍රිසේම දුක් විඳින්නට සිදු වෙනවා විවිධාකාර අතන වේදනා මෙතන වේදනා හන්දි වේදනා කකුල් වේදනා තුනට වේදනා මේ විදිහට මේ ආකාර දුක් ජරා දුක් විඳින්නට සිදෙනා ජරාවට පත්වනකොට වයසට යන්නට යන්නට මේ දුක තව තවත් තව තවත් වැඩි වෙනා මෙවැනි ජරා දුක් අපි අත්දකලා තියෙන අතීත භවවලදී කියන්නට බැරි වාර ගානක් කොයි තරම්නම් ජලාබුත් විඳලා තියෙනවද කියලා කල්පනා කරන්න පහුගිය ආත්ම භවවලදී මේ ජීවිතයේදී අපි ජලාවට ප්‍රවත්නකම් මේ ජීවිතයේ ප්‍රවතුනම් අතිවිශාල දුකක් විඳින්නට සිදුවෙනවා මේක මහා දුකක් මේක විතරක් නෙවෙයි අපේ ජීවිතේ කාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙනකොට ඉතාමත්ම කලාතුරකින් තමයි කෙනෙකුට සුවසේ මරණයටපත් කරන්නට පුළුවන් වන්නේ. දුකක් නැතුව කරදරයක් නැතුව මැරෙන්නට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට බොහෝ දෙනෙකුට මැරෙන්නට සිදුවන්නේ සමහරට මාස ගණන් අවුරුදු ගණන් ඔත්වල වෙලා ඉඳියේ ඉඳලා දෙද දුක් විඳලා දහදරා දුක් විඳලා විඳලා විඳලායි මේ විදිහට මැරෙන්න යනවිට සමහරට හුස්ම ගන්නට බැරුව හුස්ම කර වෙනවා ඒකද මිනිස්සු කියනවා ඔන්න පණ ආදිනවා පණ ආදිනවා පණ ආදිනවා කියලා මේ පණ ආදින රෝගියෙක් එහෙම මේ මැරෙන්න යන කෙනෙක් එහෙම දැකලා තියෙනවා නම් බොහෝ විඳින දුක දුක කොච්චරද කියලා දැන් කල්පනා කරන්න. මේ වගේම දුකක් Tamanටත් දෙන්නට සිදු වෙනවා. මරණ දුක ඒකාන්ත වශයෙන් වෙනවා. මේ මරණ දුක එනකොට අතපය කැඩිලා යන තරම් වේදනාවක් ගෙන දෙන්නේ. පාදේ ගැළවිලා යන තරම් අත ගැළවිලා යන තරම් වේදනාවක් ගෙන දෙනවා. පපුව ඇතුළ පිහියකින් කපන්නාසේ දරුණු වේදනාවක් ගෙන දෙනවා. හුස්ම හිර වෙනවා හුස්ම ගන්නට බැරි අතිශයින්ම ධර්ම දුක් ලබා දෙනවා මෙවැනි දුක් ලබා දීලා තමයි මරණය සාමාන්‍ය සිදුවන්නේ මෙවැනි මරණ දුක් අපට අත්දකින්නට අනාගතේ ඒකාන්තයෙන්ම සිදෙනවා මේ තරම් මරණ දුක් කොයිතරම්නම් මේ සංස්කාරයේ පුරා අපි අත්දකලා ඇද්ද කියලා දැන් කල්පනා කරලා බලන්න මේ සංසාරයේ ඉතිරිච්ච වාර ගන්න කියලා නිම කරන්න බෑ ඒ හැම වාරයකදීම මරණ දුක අත්දැක්කා සමහරට දෙල්ල කෙරකට මරලා තියෙන්නේ සමහරට හුස්ම ගන්නට බැරුව වතුරේ ගිලිලා මැරලා තියෙන්නේ. සමහරට ගින්නෙන් පිච්චිලිච්චි කරවිලා මැරලා තියෙන්නේ. නැත්තම් බස් වලට යට වෙලා දේවල් වලට යට වෙලා බස් වලට යට වෙලා ගම් කඳු වලට යට වෙලා පස් කඳු කඩාවටලා එහෙම යට වෙලා මරණයට පත් වෙලා තියෙන්නේ. නැත්තම් සමහර සතුන් සමහර අය අරගෙන බුටි ගහලා ගහලා ගහලා මරණයට පත් කරලා තියෙන්නේ. මේ ආදී විවිධ ආකාරයෙන් අපි මේ සංසාරයේ පුරා අනන්ත අප්‍රමාණ වාර ගණන් මරණ දුක් වින්දා වින්දා වින්දා මේ ජීවිතයේ ඒකාන්ත වශයෙන් මරණ දුකක් විඳින්නට සිදු වෙනවා. මේ තරම් දුක් ලබා දුන්නු මේ සංසාර සාගරයේ කෙරේ මේ සංසාරයේ කෙරේ ඇලෙන්නට කිසිසේත්ම සුදුසු නැහැ. මේ සංසාරයේ කෙරේ කලකිරෙන්න තමයි සුදුසු. මේවා අතහරින්න තමයි සුදුසු කියන හැඟීම දැන් ඇති කරගන්න මේක මහා විශාල දුකක්. මේ දුක් ලබා දෙන දේවල් කෙරේ මම ඇලෙන්නේ නැහැ කියලා. මේ විතරක් නෙවෙයි මේ ජීවිතයේ ගෙන යන විට විවිධාකාර ශෝක කරන්නට සිදුවෙන දුක් ඇති වෙනවා. සමහර නඩුව බෝලට පැටවෙනවා අවුරුදු ගණන් තිස්සේ නඩු කේකියා දුක් විඳින්නට සිදු වෙනවා. මේ නඩුව බෝලට පැටලා තියෙනවා නම් සාවිධාන පොලිස් ගාන ගිහිල්ලා තියෙනවා විඳපු දුක කොයිතරම්ද කියලා කල්පනා කරලා බලන්න. සමහරට නිඳා අහන්න සිදු වෙනවා, අපහාස අහන්න සිදු වෙනවා, අපකීර්ති විඳින්නට සිදු වෙනවා. අනිත් අයගේ සාඩන පීඩන වලට ලක්වන්නට සිදු වෙනවා. මෙවැනි දේවල් නිසා අනන්ත ප්‍රමාණ වශයෙන් මානසික වශයෙන් අපි අනන්තවත් දුක් විඳලා තියෙනවා. සමහර නැත්නම් අපගේ ඥාතින් මිය යනවා හිත මිත්‍රාදී මිය යනවා එතකොට අපි අපපුවේ ආත්ම ගබහා විලාපතිය කියා හඬලා තියෙනවා පරිදේව කරලා තියෙනවා සමහරට අපි හම්බ කරන දේවල් හොරුන් ගෙනියනවා නැත්නම් බලෙන් ඇවිල්ලා පැහැර ගන්නවා සතුන් ගෙනියනවා සමාගයේ ඉඩකඩ මේ තියෙන දේවල් හොරුන් ගෙනියනවා කඩාගෙන බිනගෙන මහා විශාල දුකක් ඒ භෝග විශ්න නිසා අත්දකින්නට සිදු වෙනවා ඒ වගේම විවිධාකාර භෝග නිසා විවිධ දුක් විඳින්නට සිදු වෙනවා ඥාතීන් නැති වෙනවා මිත්‍රයන් නැති වෙනවා නිසා මේ ආදී වශයෙන් අනන්ත අප්‍රමාණ මෙතන නිසා අභෝ දුක් මේ සත්‍යයන්ට සිදෙන ඉදින්නට සිදෙනවා මේ විතරක් නෙවෙයි බාහිර වූදුරු නිසා අනන්ත අප්‍රමාණ දුක් වෙනවා නැති මඳුරු වූදුරු නිසා දුක් වෙනවා ටිකටම පහයන්නට ගියොත් එහෙනම් මේ ජෝරේම අවුරුද්දක් දෙකක් තුනක් තිබුණොත් එහෙම කොයිතරම්නම් දුකක් වෙනකොට විඳින්නට සිදුවේද කියලා කල්පනා කරන්න මාස 6ක් 7ක් නෙවෙයි අවුරුද්දක් දෙකක් විතර දිගටම පෑවුවොත් පතර නැතුව මිනිසුන්ට කොයිතරම් දුකක් විඳින්නට සිදුවේද ඒ වගේම බහින්නට පටන් ගත්තොත් ධම් වතර ආදී ඇවිල්ලා කොහෙතරම් දුක් ලබා දෙයිද? උලන් ඇවිල්ලා කඩාගෙන දැක්කත් උපරන් කඩාගෙන වැටලා විශාල දුක් ලබා දෙනවා. භූමි කම්පා වෙන දේවල් ඇවිල්ලා විශාල දුක් ලබා දෙනවා. මෙවැනි ආකාරයෙන් බාහිර උවදුරු නිසා අනන්ත ප්‍රමාණ දුක් මේ සත්‍යයට දෙමින් සිදු වෙනවා. සමහර විට මිනිස්යන් ඇවිල්ලා වේදාවල් දිගටම කරදර කරනවා, පීඩා කරනවා. ඒ පීඩාවට බඳුන් වෙච්ච අය දන්නවා කොයිතරම් දරුණු පීඩා මේ අමනුෂ්‍ය සත්‍යයට ඇති කරනවද කියලා. මෙවැනි දරුණු පීඩා අපිට අත්දකින්න අපට සිදෙනවා මේ මනුස්ස ලෝකයේ සිදෙන තාක්කල්. එතකොට මේ විදිහට බාහිර දේවල් වලින් ඇති වෙනවා දුක්. ඒ වගේම මේ රටේ පළ කෝලාහල තියෙනවා, කැරලිය තියෙනවා, යුද්ධ ඇති වෙනවා. මේවට ඇති වුණාට පස්සේ සමහරට බෝම්බ ගන්නවා, සමහරට ළඟටම ඇවිල්ලා වෙඩි තියෙනවා. මේ විදිහට විවිධාකාර දුක් වලට, කරදර වලට, පීඩා වලට පඳුන්වනවා. සමහර විට අනතුරු වලට ලක් වෙනවා. කාර්බස් සංයෝගය අනතුරු වලට ලක් වෙනවා. ඒ වගේම හතුරුන්ගේ කරදර වලට ලක් වෙනවා. මේ විදිහට විවිධ දුක් ගැහැට අනන්ත අප්‍රමාණවත් අපට විඳින්නට සිදු වෙනවා. මේක විතරක් නෙවෙයි මේ ශරීරය පවත්වාගෙන යන හැම දවසම කවවන්න ඕන, කොවවන්න ඕන ඒකත් මහා දුකක්. නිකම්ම කවවන්න කොවන්නට බෑ. කෑම බීම කොයන්නට ඕන ඒකත් මහා දුකක්. කෑවට දීවට පස්සේ මේ ශරීරයේ හැම දවසම ඒ කා එකතරයක් කාලා සංපා ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. හිතත් කන්නට වෙනවා, නිද්දත් කන්නට වෙනවා. මේක මහා දුකක් වෙනවා. නොකෑවත් දුකක් මහා බඩගිනි සහ පිපාසා දුක්ඛ ආවාස පන්ති ඉවසන්නට බෑ අංගපත වේවුලන අංගේ පන්න තියෙනවා විශාල දුකක් ලැබෙනවා. ඒ පමණක් නෙවෙයි ප්‍රයවත් විශාල දුකක් මොකද මල මූත්‍රාවලින් උදේට ඉතිරෙනවා. මේ මල මූත්‍රාවෙම පහ කරන්න තැනක් අවස්ථාවක් නැලපුණොත් කොයිතරම් දුකක් අත්දකින්නට සිදු වෙනවද කියලා බලකනා කරලා බලන්න. මල මූත්‍රා හිර වෙලා ඒව පහ කරගන්නට තැනක් නැතුව දුක් විඳින්නට සිදුරොත් අතිශයින්ම ධර්ම දුක් විඳින්නට සිදු වෙනවා. කාණ්ඩ නැති වුණා දුක්, බොණ්ඩ නැති වුණා දුක්, මේ පොයවත් දුක්, නොකෑවත් දුක්. ඒ වචනක් නෙවෙයි. මේ ශරීරය ශරීරය දිගටම හිටගෙන ඉන්නවත් බෑ. හිටගෙන ඉතිවත්මයි අතන රිදෙනවා, මෙතන රිදෙනවා, කකුල් රිදෙනවා, ඉතින් ආයෙ වාඩි වෙන්න තේනවා. දිගටම වාඩි වෙලා ඉන්නවත් බෑ. අර හේරත් වෙනවා, මෙහෙරත් වෙනවා, මෙතන රිදෙනවා, අතන රිදෙනවා. ඉතින් එහාට මෙහාට හැරෙනවා නැත්තම් නැගිටිනවා. හිටගෙන එලා ඇවිදින්න පටන් ගන්නවා. ඇවිදින්නත් බෑ. ඇවිදින කොට දිගටම ඇවිද ඇවිදින්න බෑ. වහා විශාල දුකක් ලැබෙනවා. ඉතින් කෙනෙක් ඕන නම් නිදා ගන්න. හැම දවසම හැම වෙලාවෙම එකම විදිහට නිදාගෙන ඉන්න එක මහා දුකක් වෙනවා. ඒ දුක නිසා තමයි මිනිස්සු එහාට හැරෙන්නේ, මෙහාට හැරෙන්නේ. ඒ මං කිසිවක් නිසා නෙවෙයි මේ මුදාගෙන ඉන්න එක මහා දුකක් නිසා. ඒ මේ අනුව බලනකොට මේ ශරීරයේ පවතින තාක්කල් කිසිම ආකාරයෙන් මේ දුකෙන් ගැලවෙන්නට බෑ. ඒ කාන්ත වශයෙන්ම දුක්ක් දකින්නට වෙන ශරීරයේ තුලින්ම ඇති වෙන දුකුත් තියෙනවා. බාහිර ලෝකයේ විසින් ඇති කරන දුකක් තියෙනවා. මේ විදිහට මේ දුක් අනුභව කරන්නටම සිදු වෙනවා. මේ දුක් කොහොමද ඇතිවන්නේ? වෙන කොහෙවත් නෙවෙයි මේ Tamanගේ ඇඟ සහ සිත තියෙන තාක්කල් තමයි Tamanට මේ දුක් විඳින්නට දිවන්නේ. ඒක නිසා මේ ඇඟ හා සිත පවතින එකමයි දුක වෙන එකක් නෙවෙයි. මේ ඇඟ සහ සිත නැත්තම් කිසිම දුකක් නැහැ. මේ ලෝකයේ ගිනිගත්සත් මං Tamanට කියලා ඇඟක් සිතක් නැත්තම් කිසිම දුකක් නැහැ. මේ ලෝකේ වල වැහලා ගල් ගල් සිතෙන් පිරලා ගියත් නැත්තම් මහා යුද්ධ කෝලාහල ඇවිල්ලා බෝම්බ දාලා විනාශ වෙලා ගියත් කිසිම දුකක් නැහැ මේ ඇඟක් සාපිතක් කියලා දෙයක් නැත්තම් මේක තියෙන නිසා තමයි මේ ඔක්කොම දුක් මෙදෙන්නද තියෙන්නේ ඒක නිසා මේ ඇඟ තියෙන එකේ කාන්ත වශයෙන්ම දුකක් මේ සිත පවතින එකේ කාන්ත වශයෙන්ම දුකක් මේක හැර වෙන දුකක් කියලා දෙයක් නැහැ මේ ලෝකේ යම්තාක් දුක් තියෙනවා ඒ දුක් ඔක්කොම විඳින්නට වෙලා තියෙන්නේ මේ ඇඟ තියෙන නිසා සිත පවතින නිසා මේ හැබයි සිතේ පැවතීමම තමයි ඒකාන්ත වශයෙන් දුක මේක හැර වෙන දුකක් නෑ මේක හැර වෙන දුකක් නෑ කියලා තේරුම් ගන්න මේ තරම් විශාල දුකක් ලබා දෙන මේ ශරීරයේ කෙරෙහි මේ ඇඟ කෙරෙහි මේ සංසාරයේ කෙරෙහි ඇලෙන්නට සුදුසුද ඒ නැත්නම් මේක කෙනෙක් බැඳී සංහාවෙන් ඉන්නද සුදුසුද? කිසිසේත්ම සුදුසු නැහැ. මේ තරම් විශාල දුක් ලබා දුන්න ඒ වගේම ඉන්නකම් ජීවිතේ පවතින තරම් විශාල දුක් ලබා දෙන තාත්තලා නැති අනිත් හැම කෙනෙක්ම නැවත නැවත ඉපදී සිටින් මේ සංසාර දුක් ලබින්නට සිදුවෙනවා. එවැනි විශාල දුක් ලබා දෙන මේ බණානක මේ ඇඟ මේ සිත කෙරෙහි කලකිරෙන්නටම සුදුසුයි. මේක කෙරෙහි කලකිරෙනවා කලකිරෙනවා කලකිරෙනවා කලකිරෙනවා කියලා මේක කෙරෙහි කලකිරෙන්න. මේ තරම් විශාල දුක් ලබා දෙන මේ ඇඟයි සිතයි අතහරින්නටම සුදුසුයි. මේවට ඇලෙන්නට සුදුසු නෑ. මේක කෙරෙහි තියෙන බැඳීම ආසාව මම අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා අතහරින්න ඒකට තියෙන ආසාව මේ ලෝකේ යම්කා දේවල් තියෙනවා නම් ඒ හැම එකකින්ම අපිට දුක් ලබා දෙන්නේ තමන්ගේ දරුවන්ගෙනුත් සමාජයට දුක් ලබා දෙන්නේ තමන්ගේ දෙමව්පියන්ගෙනුත් දුක් ලබා දෙන්නේ සාපෘෂක භාර්යාව වුණම දුක් ලබා දෙන්නේ අනිත් ලෝකේ ඉන්න සත්‍යයන්ගේ මනුස්සයන්ගෙන් පවා දුක් ලබා දෙන්නට පුළුවන් මේ ලෝකේ තියෙන ස්වභාවික රස අවුව සුවන් වැනි දේවල් පවා අපට දුක් ලබා දෙන දේවල් වන්නත් පුළුවන් ඒක නිසා මේ ලෝකේ යම් සංස්කාර තියෙනවා නම් මේ ලෝකේ යම් තා දේවල් තියෙනවා නම් මේ ඔක්කොම අපට දුක් ලබා දෙන දේවල් මුළු ලෝකෙම මුළු විශ්වයම මේ මගේ මුළු ඇඟම ඒකාන්ත වශයෙන්ම දුකක් දුකක් දුකක් මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා දැන් තේරුම් ගන්න. මේ ඇඟ මේ සිත පවතින එකමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ ඇඟ මේ සිත පවතින එකමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ ඇඟයි මේ මගේ සිතයි පවතින එකමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක තියෙන තාක්කල් දුකෙන් කෙල කෙලවර වෙන්නද බෑ මේක කෙරේ කලකිරිය යුතුයි මේක කෙරේ කලකිරිය යුතුයි මේක කෙරේ කලකිරිය යුතුයි කියන විදිහම ඇති කරගෙන මේක කෙරේ කලකිරෙන්න මේක අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා අතහරින්න මෙන්න මෙහෙම අතහැරියට පස්සේ තමන්ගේ මේ දුක ගැන අවබෝධ වුණාට පස්සේ මේක කෙරේ කලකිරීමක් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ ඒකනේ කියන්නේ ලබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනින් බින්දති දුක්ඛේ කියලා මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර දුකයි දුකයි කියලා තේරුම් ගත්තාට පසුව අතනින් බින්දති දුක්ඛේ මේ දුක කෙරේ කලකිරෙනවා කලකිරෙනවා කලකිරෙනවා කියන එකයි අදහස. මෙන්න මෙහෙම කලකිරීම ඇති කරගෙන මේක පිටින් අත්හැරලා දාන්න මේ තව තවත් මේක කෙරේ ආශා කරන්නට එපා මේක කෙරේ බැඳෙන්නට එපා මේ ලෝකෙ කිසිම දෙයක් කෙරේ ආශා කරන්නට එපා බැඳෙන්නට එපා ඔක්කොම දේවල් සිතින් අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා දැන් අතහරින්න. මෙහෙම අතහැරලා සිතින්ම සිත දෙස බලාගෙන ඉන්න. ඕම බලාගෙන ඉන්නකොට සමහර විට සිතක් කොන්න ඇති වෙනවා. ඒකත් අතහරිනවා කියලා අතහරිනවා. දැන් තවත් සිතක් එනවා. ඒකත් අතහරිනවා කියලා අතහරින්න. ඔන්න තවත් හිත දිහාම සිතින් බලන්න වෙනත් දෙයක් වෙනවා මොකක් හරි සිතුවිල්ල. ඒකත් අතහරිනවා කියලා අතහරින්න. මේවා ඔක්කොම දුකක් නෙවෙයි වැඩන්නේ කියලා අතහරින්න. හැම එකක්ම ඇති වෙන ඇති වෙනවා දුකක් කියලා හිතලා අතහරින්න. හිතට දැනෙන්නේ මොනවද ඔක්කොම දේවල් මොනවා හරි හිතට ආවත් ඔක්කොම අතහරිනවා අතහරිනවා අතහරිනවා කිය කියා ඒ විදිහට දිගටම භාවනා කරන්න. එහෙම භාවනා කරන විට හරියට මේ සියක් සමහරවල් මේ සියල්ලම දුකක් කියලා කලකිරලා අතහැරීම අතහරින්න පුළුවන් ශක්තිය ලැබුණාට පසුව සමහර කෙනෙකුගේ සිතට කිසිම අරමුණක් නැතුව සිත නිසල වෙලා අහසේ හිත පවාගෙන ආබඳු හිස් බවකට හිතපත් වෙනවා. මේකටපත් වුණොත් එහෙම මේක හැම දිනාටම මේ පැත්තටපත් වෙනවා කියලා මම කියන්නේ නමුත් හරියටම මේ කලකිරීම ඇති වුණොත් හරියටම මේ දුක ගැන අවබෝධය ඇති වුණොත් හරියට මේ කලකිරීම දුක ගැන අවබෝධය ඇතිලා මේ ඔක්කොම අවංකවම හදවතින්ම සම්පූර්ණයෙන්ම අතහැරියොත් අන්න එවැනි කෙනාට අර හිතින් මේක දිහා බලනකොට එන්නේ සිතිවිලි අතහැරගෙන අතහැරගෙන ගියාට පස්සෙ හිතට මොනවත් එන්නේ නැතුව හිත නිසල වෙනවා සම්පූර්ණයෙන්ම හිස් වෙලා යනවා කිසි දෙයක් නැතුව ඒක ඔය පවතින මොනවත් හිතෙන්නේ නැතුව මෙන්න මේ தත්ත්වයට ආවට පස්සේ මේකත් අනිත්‍ය දෙයක් මේකත් දුක්ඛ දෙයක් මේක මගේ නෙවෙයි මගේ නෙවෙයි මගේ නෙවෙයි මේක නැති වෙලා යනවා මේක දුකක් මේක අනිත්‍යයි මේකත් අතහරිනවා කියලා අතහරින්නේ මෙන්න මේව අතහරින්නට පුළුවන් වුණොත් එහෙම ආන්ත නිවියාමකට හිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙම කරගන්නට පුළුවන් වුණොත් මේ විශාල ජයග්‍රහණයක් ලැබුවා වෙනවා. ඒ තේම වේවා කියලා අපිත් මෙයට ආශිර්වාද කරන්නම්. හොඳයි මේ දක්වා අපට පාදක ධර්මයේ කෙටිසාරාංශය දැන් නැවත මෙයට ප්‍රකාශ කියන්නම්. මේ දක්වා අපි කිව්වේ මේ දුක ගැන නැවත නැවත සිහිපත් කරන්න. ඒ සිහිපත් කළාට පස්ව මේ දුක කෙරේ කලකිරීමක් ඇති වෙනවා කලකිරීම ඇති වෙනවා මේ දුක නැති කරලා අමා මහ නිවන සනසීමට ඒක මාර්ගයක් කරගන්නට පුළුවන් කියන එකයි ඉස්සෙල්ලාම කිව්වේ ඒ ගාථාවේ තේරුම මේ දුක ගැන තේරුම් ගන්නට ඕන අතීත භවවලදී මේ මේ විදිහට අපි දුක් විඳලා එකක් මේ ජීවිතේ දැන් මේ දක්වා ඉදිරියේ මරණය දක්වා මේ විදිහට දුකක් විඳින්නට සිදු වෙනවා මේ දෙක ඒ වගේම අනාගත භවවලදී නැවත නැවත ඉපදී ඉපදී දුක් විඳින්නට සිදු වෙනවා. හැම දවසෙම මිනිස්සු වශයෙන් ඉපදෙන්නට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දවසක් පෙන්눔 කළා නියපොත්තක් උඩට පස් ටිකක් අරගෙන පෙන්눔 කරලා මේ නියපොත්ත උඩ තියෙන පස් ටික වගේ ඉතාම සුළු පිළිසක් තමයි මේ මනුස්ස ලෝකේ මරණයට පස්සේ සුගතියට උපදින්නේ. මනුස්ස ලෝකයක හැම දින්නේ ලෝකයක හරි සුගතියක උපදින්නේ. අර පොළවේ පස් තරම් විශාල පිළිසක් දුකට ගාමී වෙනවා කියලා. මේ බුදුහාමුදුරුවෝ ලොකු පුණ්‍ය නැති දෙයක් තියෙනවා මේ කරලා ලොකු යොමු කරලා පෙන්වනවා නෙවෙයි සත්‍ය වශයෙන් සිදුවන දේ මේක ඒක නිසා නැවත අනාගත භවවලදී බොහෝ විට උපදින්නට අවස්ථාව තියෙන දුකතිවල ඒවා දුකතිවල උපදිනාට පස්සේ නැවත සුභතියක දෙන එක එසේ මෙසේ කාරණාවක් වන්නේ සමහරට ප්‍රේත ලෝකවල උපදිනවා තිරිසන් ලෝකවල උපදිනවා අසුරනිකායේ උපදිනවා විවිධාකාර තැන්වල දුකතිවල ඉපදලා අනන්ත ප්‍රමාණ දුක් ගැට විඳින්න සිදුනවා මානසික වුණත් මනස රෝගෙත් මේ දුක විඳින්නට සිදුනවා දෙවියෙක් වුණත් ඒකතාවකාලික දෙයක් එතනින් පස්සේ චුත වේලා ඉන්න නැවත මේ දුක විඳින්නට සිදු වෙනවා භක්මේ තුනට දැන් తాවකාලික දෙයක්. ඒකත් නැත්තේ වදාලා නැහැ. ඒකත් ඒක ආයතන ගෙවන්නට පස්සේ නැවත මේ දුක විඳින්නට සිදු වෙනවා. ඒක නිසා මේ කොතන හිටියත් ඒකාන්ත වශයෙන්ම දුකක් අනාගත බහවල දී විශාල දුකක් විඳින්නට සිදු වෙනවා කියලා තේරුම් ගන්න. අතීත බහවල දී දුක් මේ විදිහට වින්දා මේක මහා දුකක්. මේ භවයේ මේ ජීවිතයේ මෙහෙම දුකක් විඳින්නට සිදු වෙනවා. මේක මහා දුකක්. ඒ වගේම අනාගත බහවලදී මරුණාට පස්සේ නැවත නැවත ඉපදී ඉපදී මේ වගේ ජාති දුක් විඳින්න තියෙනවා, ජරා දුක් විඳින්න තියෙනවා, ව්‍යාධි දුක් විඳින්න තියෙනවා, මරණ දුක් විඳින්න තියෙනවා, ශෝක කරන දුක් විඳින්න තියෙනවා පපුවේ අද්ලික 10 කෑ ගහන විලාප කියන දුක් විඳින්න තියෙනවා කායික දුක් කයට දැනෙන දුක් විඳින්න තියෙනවා මනසට දැනෙන තියෙන දුක් විඳින්න තියෙනවා නරක කැමැති නැති අය සම්බන්ධ වෙලා එකට එකතු වෙලා කටයුතු කරන්නට වීම නිසා විශාල දුක් විඳින්නට තියෙනවා අප්‍රිය අය නැති වෙන දුක් විඳින්නට තියෙනවා මේ වාගේ අනන්ත දුක් ගොඩක් අදාළට බහවලදී විඳින්නට තියෙනවා මේක තේරුම් ගන්න කියන එකයි මේ දක්වා කියන ලද ඒ මූලික කරුණු වල සාරාංශය. අතීත භවවලදී මෙහෙම දුක් විඳලා, මේ ජීවිතේ මෙහෙම දුක් විඳිනවා, අනාගත භවවලදී මෙහෙම දුක් විඳින්නට සිදු වෙනවා. මෙන්න මේක තේරුණාට පස්සේ මේ තරම් දුක් ලබා දෙන මේ මහා භයානක සංසාරයේ කෙරෙහි මේ ඇග කෙරෙහි මේ සිත කෙරෙහි කලකිරිලා, මේක කලකිරිය යුතු ධර්මයක් කියලා පැහැදිලිව තේරුම් අරගෙන කලකිරිලා, මේක සිතින් අතහරිනවා, අතහරිනවා, අතහරිනවා කියලා අතහරිනවා. එහෙම අතහැරලා මේ ලෝකේ දරුවෝ පුත්තු ගෙවල් දරුවල් ඉඩ කරන් අර යන්තම් දේවල් කියන ඒවත් ඉතින් අතහැරලා සිතින්ම හිත දිහා බලාගෙන ඉන්න කියලා ඊළඟට කියන්නේ. හිතින්ම හිත දිහා බලාගෙන ඉන්නකොට හිතට යම් කිසි දෙයක් ආවොත් සිතුවිල්ලක් ආවොත් ඒකත් අතහරිනවා මේකත් දුකයි මේකත් අතහරිනවා කියලා අතහරිනවා. ඊළඟට තවත් සිතුවිල්ලක් ආවොත් මේ සිතුවිල්ල දුකයි මේකත් අනිත්‍යයි මේක අතහරිනවා කියලා හිතනවා. අනිත්‍යයි දුකයි අතහරිනවා. මේ මිතා අතහර ගන්න දාරගෙන ගියොත් එහෙම සමහර විට හිත හිස්සලා යන මොකක්වත් නැතුව නිතර වෙනවා. එහෙම මේකත් මගේ නෙවෙයි මගේ නෙවෙයි මගේ නෙවෙයි මේකත් අනිත්‍යද යනවා මේකත් දුකක් දුකක් දුකක් කියලා සිහිපත් කරනවා. ඔන්න ඔච්චරයි මම මේ දක්වා කිව්වේ. එහෙම කළොත් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි මේ දක්වා ධම්මයේ ශ්‍රවණය කිරීමේ කුසල ශක්තිය තුළින් මේ ආයත මේ දුක්ඛෝ සංස්කාර ධර්මයන් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ වශයෙන්ම අවබෝධ කරගෙන ඒ තුළින් දුක්ඛ සත්‍ය පැහැදිලි ලෙස තමාටම අවබෝධ වෙලා මේ දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරලා දුක්ඛ සංදේශ සත්‍ය ප්‍රහාණය කරලා මාර්ග සත්‍ය වඩලා නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා අමා මහ නිවනින් ප්‍රාර්ථනීය පරිදි සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා ආශිර්වාදනය කරලා අපි මේ පිටි දේශනාව මෙතනින් නිම කරන්නම් සෑම දිනාටම නිවන් සුවම අත්පත් වේවා සෑම දිනාම සුවපත් වේවා